ඉන්නට සිද්ධ වෙනවා. ඒ නිසා සීලවන්ත පුද්ගලයා, ඥානවන්ත පුද්ගලයා, ධාර්මික පුද්ගලයා ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තීරණය කරන්නේ Tamanට ඕන විදිහට නෙමෙයි. හොඳ නරක යහපත අයහපත කුසලය අකුසලය තීරණය කරන්නේ අර निराගමික දුබලයින් වගේ ඒගොල්ලෝ දුබලයින් කියලා හඳුන්වන්නේ निराගමික කියන සංකල්පයට ඇවිත් තියෙන්නෙම ආගමක දහමක තියෙන වැදගත්කම වටිනාකම තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් නැහැ. එහෙම නැත්නම් නිවැරදි දහමක් නිවැරදි ආගමක් ලැබිලා නැහැ. ඒ හේතුව නිසා ඒ අය හිතනවා මේ හොඳ නරකනේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඕවානේ ආගමෙහි දහමෙහි උගන්වන්නේ. ඉතින් අපි නරක දේවල් කරන්නේ නැතුව හොඳ දේවල් කරගෙන හිටියාම එච්චරනේ. එතකොට දැන් මොකකට අනුවද හොඳ නරක තීරණය කරන්නේ? කුමකට සාපේක්ෂවද හොඳ නරක තීරණය? අන්න ඒකටයි දහම අවශ්‍ය වෙන්නේ. මේ විශ්ව ධර්මයේ හේතුඵල ධර්මය. එතකොට සතෙක් මැරුවාම ඒක අකුසලයක් කියලා කියන්නේ බුද්ධාගමට අනුව නෙමෙයි. ඒක සතෙක් මැරුවාම අකුසල් කියලා කියන්නේ මුස්ලිම් ආගමට අනුවවත්, කතෝලික ආගමට අනුවවත්, Hindu ආගමට අනුවවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ අකුසලයක් කියලා දේශනා කරන්නේ ලෝක ධර්මයට අනුව. මොකද්ද ලෝක ධර්මය? තව සතෙකුට ආයුෂ තිබියදී, කර්ම ශක්තිය තිබියදී, ජීවත් වෙන්නට තියෙන සුදුසුකම් තිබියදී අපි මැදිහත් වෙලා ඒ සත්වයාගේ ජීවිතය අහෝසි කළා නම් ඒ විශ්වය තුල ගොඩනැගෙන හේතුඵල සම්බන්ධතාවය යම් දිනක අපි වෙත පතිත වෙනවා අපටත් ආයුෂ තිබියදී කර්ම ශක්තියක් තිබියදී ජීවත් වෙන්නට සියලු සුදුසුකම් තිබියදී අකාලේ ජීවිතේ තොර වෙන්නට. ඒක බුදුහාමුදුරුවෝ කරන වැඩක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ කරන වැඩක්වත්, බ්‍රහ්මීක් කරන වැඩක්වත්, ඊශ්වරයෙක් කරන වැඩක්වත් නෙමෙයි. අර කරපු දෙෙහි ඵලය ඒ ආකාරයටයි ලැබෙන්නේ. ඒකයි කර්මයේ කර්ම විපාකය කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධර්මයක් අනුව මේ මේ ධහමට බුදුදහමයි කියලා නොකිව්වත් තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නේ විශ්ව ධර්මයයි. හේතුඵල කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ හදපු එකක් නෙමෙයි. ඒක විශ්වයේ ක්‍රියාත්මක වන විශ්ව ධර්මතාවය. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ බුදුහාමුදුරුවෝ හදපු දෙයක් නෙමෙයි. බුදු කෙනෙක් විසින් ලොවට හඳුන්වා දෙන එකම කාරණේ චතුරාර්ය සත්‍ය පමණයි. ඒ කියන්නේ ගැටලුව කොමක්ද කියලා හඳුනාගෙන එයට අවධානය යොමු කරන්න, එහි හේතු හොයන්න, ඒ හේතුව නැති කරන්නේ කොහොමද කියලා බලන්න, ඒ සඳහා කළ යුතු දේ කරන්න. ඒ කියන්නේ ගැටලුවක් निराකරණය කිරීමේ දුක් දුරු කිරීමේ මාර්ගයක් බුදුවරු පෙන්වනවා. ඒ මාර්ගය පෙන්වන්නේ විශ්ව ධර්මයේ මත හේතුව සහ ඵලය කියන කාරණේ මත. ඒ නිසා මේ බුද්ධාගම කියන්නේ බුදුදහම කියන්නේ බුදුවරු හදපු එකක් නෙමේ විශ්ව ධර්මයේ මත අපේ අන් අයගේ යහපත වෙනුව ක්‍රියා කරන්නේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නේ කොහොමද කියලා ඒකයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒකට බුදුදහමයි කියන්නේ බුදුවරු විසින් හඳුනාගෙන ලොවට දේශනා කළ නිසා මිසක් බුදුහාමුදුරුවෝ හදපු නිසා නෙමෙයි පින්නතුනි. එතකොට ඒ නිසා බුද්ධාගමේ වෙච්ච නිසා අපි මෙහෙම කරන්න ඕන බුද්ධාගමෙන් අයින් වුණා නම් මේ මොකක්වත් ප්‍රශ්න නැහැ. දැන් බුද්ධාගමේ ඉන්නකොට තමයි මේ පින්පව් අරව මේවා සත්තු මරන්න හොඳ නැහැ. විනින් ආගමකට ගියා නම් එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ. එහෙමත් හිතන අඥාන පුද්ගලයෝ ඉන්නවා. ඒ අය හිතන්නේ බුද්ධාගමේ ඉන්නකන් තමයි මේ පින්පව් මේක අතහැරියන් පස්සේ පින්පව් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම වෙනවා නම් පින්නතුනේ අපි හැමෝටම බුද්ධඝම අත්හැරලා දාන්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ ලොවට දේශනා කරන හේතුයේ ඵලයයි. එතකොට මේ සතා ඝාතනය කළාම පෞසිද්ධ වෙනවද කියලා දැනගත්තයි නොදැනගත්තයි කියන කතාවක් එතනට අදාළ වෙන්නේ නැහැ. ඒක පින්කමක් හැටියට හිතාගෙන කළත් දෙවියන් වහන්සේ සතුටු කරන්න කියලා හිතාගෙන කළත් දෙවියන් වහන්සේ සත්තුමවලා තියෙන අපට මරාගෙන කණ්ඩායි කියලා හිතාගෙන හිටියා වුණා. දරුවගේ බිරිඳගේ සැමියාගේ යහපත වෙනුවෙන්මයි මේ මං කටයුතු කරන්නේ. පන්සලේ හාමුදුරුවන්ගේ යහපත වෙනුවෙන් පන්සලේ චෛත්‍ය හදන්නයි මම මේ හොරකම කරන්නේ. මේ සතා මරන්නේ කියලා හිතාගෙන කළා වුණත් අපරාධය අපරාධයමයි. එතකොට එතනදි සිද්ධ වෙන්නේ ලොවට අනර්ථයක් නම් එහි විපාකය Tamanට විඳින්න. ඒ නිසා අනුන් නිසා කියලාවත් හොඳ දෙයක් කියලා හිතාගෙනවත් අපිට ලෝකේ අපරාධ කරන්නට ඉඩක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ න අත්ත හේතු න පරස්ස හේතු. Taman මූලික කොටගෙනවත් අනුන් මූලික කොටගෙනවත් ඥානවන්ත පුද්ගලයා නොකටයුතුකම් කරන්නේ